ධර්මානුශාසනාව වැඩම වාහිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ කඳුබොඩ ශ්‍රී සුමතිපාල නාහිමි සෙනසුන් අරණාධිපති ආචාර්ය පූජ්‍යපාද පැලන්වත්තේ ධම්මරක්ඛිත ස්වාමින්ද්‍රයන් වහන්සේ භගවතෝ බුද්දස්ස දුක්ඛේ ඥානං බුද්ධ ඥානං තීති ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාරුණික පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ ඊ타ත්ම කලාතුරකින්. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය සදහවත් බෞද්ධයන් වෙන්න අපට අවස්ථාව ලැබෙන්නේ ඊ타ම කලාතුරකින්. මේ දීර්ඝ සංසාරය ගැන බලද්දී තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් වෙන්නේ බොහෝම කලාතුරකින්. තෙරුවන් සරණ ගිය බෞද්ධයන් අතරිනුත් පින්වත්නි ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව, කාලය, විවේකය, ස්පාසුව, ශ්‍රද්ධාව තියෙන්නේ ඊටාම ටික දෙනාට. මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ඔබ ටික ඔබ ටික දෙනෙක් ඇත්තම. ඔබ සියලු දෙනා මේ ලෝකේ ඉන්න ඊටාම දුර්ලභ පිරිසක් කියලා මුලින්ම සිහියට ගන්නට ඕනේ. කෝටි 800ක් මිනිස්සු ලෝකේ ඉන්නවා. හැබැයි ශ්‍රද්ධාව තියෙන තෙරුවන් සරණ ගිය ධර්ම ශ්‍රවණයට කැමැත්තක් තියෙන පින ගැන විශ්වාසය තියෙන එහෙම බෞද්ධයෝ ඊටාම ටික දෙනා ඉන්නේ. තේරවාද බෞද්ධයෝ ඉන්නේ 2%කට අඩුවෙන් ලෝක ජනගහනය. ඒ අය අතරිනුත් ධර්මය ගැන කැමැත්ත, ශ්‍රද්ධාව, උනන්දුව පින් කරන්න ඕනකම එහෙම තියන අය ඉන්නේ බොහෝම ටික දෙනා. ඉතින් ඔබත් මාත් මේ එකතු වෙලා ඉන්නේ සත්පුරුෂ සමාගමක සත්පුරුෂයන්ගේ එකතුවක් අපේ එකතුව. මොක් සඳහාද අපි මේ එකතු වෙන්නේ? සංසාරයෙන් ඈතර වීම සඳහා. සංසාර දුකින් ඈතර වෙන්න තමයි අපි මේ සම්බන්ධ වෙලා එකතු වෙලා ඉන්නේ. දැන් බෞද්ධය වුණත් වෙන වෙන නොයේ කටයුතු සඳහා එකතු වෙනවා. මගුල් ගෙවල් වලදී, මරණ ගෙවල් වලදී, උත්සව අවස්ථාවල් වලදී ආදී වශයෙන්. හැබැයි ඒ එකතු වෙන්නේ ලෝභ දෝෂ මොහ දුරු කරගන්න නෙවෙයි. සමහරලාට ඒවා වැඩි කරගන්න. හැබැයි මේ ධර්ම දේශනාවකදී අපි ටික දෙනා එකතු වෙන එකතු වීම අපේ සංසාර විමුක්තිය පිණිස හේතු වෙනවා. ඒ නිසා මේ අවස්ථාව අපි සංසාරයෙන් එතරට යන්න ලකලෑස්ති වෙන අවස්ථාවක්, සූදානම් වෙන අවස්ථාවක්. ඊටාම වාසනාවන්ත පින්වන්ත අවස්ථාවක් කියලා මේ වෙලාව ගැන අපි සැලකිලි කල්පනාවට අරගෙන මේ පැයක පමණ කාලය සම්පූර්ණ අවධානය යොමු කරලා සද්ධාවෙන් හොඳ සිහිනුවණින් යුක්තව මේ ධර්ම දේශනාවට අහුම්කම් දෙන්න කියලා මම මතක් කර සිටිනවා. අද මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා වශයෙන් ලැබුවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඥාන අතර තියෙන එක ඥානයක් පිළිබඳ දුක්ඛේ ඥානං බුද්ධ ඥාන. මේ වචනේ අහලා ඇති මේ පින්වතු. මේ වාක්‍යයත් එම අන්තර්ගත වෙන්නේ කුද්දක නිකායේ පටිසම්භිදා මග්ගප්පකරණේ කියන ග්‍රන්ථේ. හැබැයි මේ අදහස බුදුරජාණන් වහන්සේගේ දුක පිළිබඳ ඥානය කියන මේ අදහස මුළු ත්‍රිපිටකය පුරාම විසිරීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ දුක කියන දේ මිනිස්සුන්ට මතක් කරලා දෙන්න. ඇයි දුක කියන එක මතක් වුණොත් තේරුණොත් විතරයි දුකෙන් මිදෙන්න ඕනේ කියලා හිතෙන්නේ. දැන් මේ ලෝකේ මිනිස්සු ඕන තරම් දුක් විඳ විඳ ඉන්නවා. හැබැයි දුක පිළිබඳ ඥානයක් නැහැ. දුක් විඳීම කියන්නේ එක කාරණාවක් දුක අවබෝධ කරගන්නවා කියන්නේ තව කාරණාවක් බුදවරු ලෝකේ පහළ වුණත් පහළ නොවුණත් මිනිස්සු දුක් විඳිනවා ඒකේ ප්‍රශ්නයක් නැහැ බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් දුක් විඳිනවා ඒකේ ප්‍රශ්නයක් නැහැ හැබැයි දුක අවබෝධ කරගන්නේ ඊටාම ටික දෙනයි තෙරුවන් සරණ ගිය ඉතාලම ටික දෙනෙක්ට විතරයි දුක අවබෝධ කරගන්න පුළුවන්. දුක අවබෝධ කරගත්තොත් විතරයි දුකෙන් මිදෙන්න පුළුවන්. ඒකින්ද මේ දුක පිළිබඳ ඥානය කියන එක සුළුපටු කාරණාවක් නෙවෙයි. දුක පිළිබඳ ඥානය ඇති කරගන්න පුළුවන් ඉන්නේ බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි. අනිත් අයට දුක පිළිබඳ ඥානයක් නැහැ. හැබැයි දුක තියෙනවා. බෞද්ධ බෞද්ධ අපි කවුරුත් දුක් විඳිනවා. දුක් වින්දටම දුක අවබෝධ වෙන්නේ නැහැ. දැන් ලෝකෙ ඔක්කොම වගේ මිනිස්සු ඉතින් වයසට යනවා, ලෙඩ වෙනවා, මිය යනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා, අප්‍රියයන් එක්ක එකතු වෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ දුක අවබෝධ කරගන්නවද? ඒගොල්ලෝ දුක අවබෝධ කරගෙන දුකෙන් මිදෙනවද? නිවන අවබෝධ කරගන්නවද? එහෙම වෙන්නේ නැහැ. දුකෙන් මිදෙන්නේ නිවන් අවබෝධ කරගන්නේ ඥාණයෙන් දුක අවබෝධ කරගත්තොත් විතරයි. ආන්න ඒකට උදව් වෙන වැදගත් කරුණු කීපයක් තමයි මේ ධර්ම දේශනාවේදී මම ඔබලාට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ. මේ දුකේ තියෙන අපින්වන්නේ හැම එක්කෙනෙක්ටම වගේ තේරෙන ප්‍රකට සරල කොටස. ඒ දුක් මේ පින්වත්තුනුත් විඳිනවා හැමතිස්සෙම. මාත් විඳිනවා. මේ ඔක්කොමලා විඳිනවා. කායික මානසික අපහසුතාව තියෙන්නේ. ඒවා දුකයි. දැන් ඔය බණ අහන්න ආඩි වෙලා ඉන්නකොට මේ පැයක් හමාරක් එක විදිහට ඉන්න පුළුවන්ද? ඉන්න අමාරුයි. ඇඟේ හිට කරන්න ඕන මෙහෙට කරන්න ඕන අතපය පොඩ්ඩක් හොලවන්න ඕන ඇඟිලි නවන්න ඕන දික් කරන්න ඕන ධන හිස රිදෙනවා කොන්ද රිදෙනවා ඒවා බොහොම ප්‍රකටට දුක්ඛ සත්‍යේ කාටත් තේරෙන බුදු කෙනෙක් පහළ නොවුනත් ඒ ටික නම් දුකයි කියලා කෙනෙක්ට තේරෙන්න පුළුවන් ඊට පස්සේ තව පැහැදිලිව පේන කොටසක් තියෙනවා වයසට යන එක. දැන් අපි කවුරුවක්ක් කැමතියි වයසට යන්න. කෙස් සුදු වෙනවා, තරුණ බව නැති වෙනවා, හම රැලි වැටෙනවා, දත් බුරුල් වෙනවා, ඇස් පේන එක අඩු වෙලා යනවා, කන් ඇහෙන එක අඩු වෙලා යනවා. වයසට යනවා. ඒ බොහොම ප්‍රකට දුක්. ඒ වගේම සියල්ලෝම අතහැර දාලා අපි මිය යනවා. එක්ක අනිත්‍යය අපිව අතහැර දාලා මිය යනවා. ඒව බොහොම ප්‍රකට දුක්. ඉතින් ඔය කොටස් දුකේ ඔය බොහොම ප්‍රකට කොටස් පිළිබඳ පහුගිය ධර්ම දේශනා රාශියකදී මම පැහැදිලි කරලා දුන්නා. දැන් අද හැබැයි මම ටිකක් ගැඹුරු කොටසක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක S2 කින් බලලා පැහැදිලිව තේරුම් ගන්න අමාරුයි. අර ජරා ව්‍යාධි මරණ වගේ තේරෙන්නේ නැහැ. මේ ටිකක් ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ දුක ගැන සඳහන් කරනකොට ප්‍රකාශයක් කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකයි. ඒක බොහොම ගැඹුරු කාරණාවක්. දැන් මේ බුදුදහමේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ඊටාම සරල පැහැදිලිව තේරෙන කොටසක්. ඒ වගේම ඊටාම ගැඹුරු තේරුම් ගන්න අමාරු බුද්ධ ආදී ආර්යයන්ටම තේරෙන කොටසක්. ඒකින්ද බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනය උපමා කරලා තියෙන්නේ මුහුදට. දැන් මුහුදේ තියෙනවානේ වෙරළ නොගැඹුරු කොටස පොඩි ළමයෙක්ට උනත් බහින්න පුළුවන් සෙල්ලම් කරන්න පුළුවන් කොටසක් තියෙනවානේ. ඒ වගේම මොහොතේ තියෙනවානේ අර සිටිජය පැත්තේ. ඊටාම හොඳ කිමිදුම් කරුවෙක්ටවත් බහින්න අමාරු කොටස. බුද්ධ ශාසනයත් ඒ වගේ තමයි. තේරෙන පැහැදිලි කොටසක් තියෙනවා. තේරුම් ගන්න අමාරු ගැඹුරු කොටසක් තියෙනවා. මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කොටස අන්නේ ගැඹුරු හරියට මේ ගැඹුරු ප්‍රදේශය වගේ. කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකයි. හැබැයි මේ වචන නම් මේ පින්වතුන් අහලා තියෙනවා. රූප උපාදානස්කන්ධය, වේදුණු උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ වචන නම් මේ පින්වතුන් අහලා තියෙනවා බෞද්ධයෝ හින්දා, බණහන අය හින්දා. ඒ ඇහුවටම ඒ වචනවල අර්ථ අවබෝධ වෙන්නේ නැහැ පින්වත්. හරියට. ඒ වචනවල අර්ථ අවබෝධ වීම සහ නිවන් මාර්ගය අතර විශාල සම්බන්ධයක් තියෙනවා. නිවන් මාර්ගයේ ගැඹුරට ගැඹුරට ඉදිරියට ඉදිරියට යන අයට තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා අවබෝධ වෙන්නේ. මොකද නිවන් මාර්ගයේ ඉදිරියට ඉදිරියට යන තරමට කියලා කිව්වේ? ඒ කියන්නේ සද්ධාව තියෙන තරමට ශ්‍රද්ධාවෙන් සිල් රකින්න තරමට සිල්වත් වෙලා සිත එකඟ කරන තරමට එකඟ සිතින් විපස්සනා කරන තරමට තමයි රූපපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ වේදනා උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධ කියන්නේ මොනවද කියලා තේරෙන්නේ සීල සමාධි ප්‍රඥා තියෙන තරමටයි ඒවා අඩුතරමට ඒ පංච උපාදානස්කන්ධ පිළිබඳ අවබෝධයත් අඩු වෙනවා. ඉතින් ඒකින් දා මේ ගැඹුරු ධර්මයේ තේරෙන්න එකඟ හිතක් විපස්සනා ඥානයක් එහෙම තියෙන්නට ඕනේ. ඒව ඇති වෙන්නේ සද්ධාවෙන් යුක්තව සිල්වත් වෙන තරමට. දැන් අන්න එතකොට මේ පින්නතුන් තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය තේරුම් ගැනීම සහ ආරෂ්ඨාංග මාර්ගය වැඩිම අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. අපි ආරෂ්ඨාංග මාර්ගයේ ඉන්න තැනේ තරමට විතරයි අපිට පංච උපාදානස්කන්ධය ප්‍රකට වෙන්නේ, පැහැදිලි වෙන්නේ, අවබෝධ වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ඕන අශ්‍රද්ධාවන්ත දුස්සීල වික්ෂිප්ත සිතක් ඇති කෙනෙක් වුණත් ඉතින් මේ පොතපත කියවලා ඕවා ගැන දැනුමක් ඇති කරගන්න පුළුවන්. වෙන ආගමක කෙනෙක් වුණත් පොත්පත්වල තියෙන ඒ කරුණු කියවන්න පුළුවන් රූප වේදනා සංඥා සංකාර. හැබැයි එහෙම කියෙව්වයි එහෙම දැනගත්තයි කියලා ඒවා හරියටම අවබෝධ කරගෙන සසරින් එතර වෙන්නේ නැහැ. ආරස්ථායක මාර්ගේ යන්නත් ඕන. ඒ යමින් ගමන් තමයි මේ පංචස්කන්ධය පිළිබඳව දැනුම ඒ ගැන ප්‍රඥාව දියුණු කරගන්නට ඕනේ. ඒකින්ද අපි බෞද්ධ වශයෙන් හැමතිස්සෙම ආරේශායක මාර්ගයේ අපේ ගමන පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි පංච පාදානස්කන්ධය ගැන අවබෝධය දියුණු කරගන්නට ඕනේ. ඉතින් දැන් මේ පංච පාදානස්කන්ධයේ නැත්නම් මේ දුක්ඛ සත්‍යයට අයිති කොටසේ අපි කියුවා රූප පාදානස්කන්ධය කියලා වචනයක්. ඒ එතන තත්ත්ව තුනක් අපි තේරුම් ගන්නවා. රූපය කියලා එකක් තියෙනවා. රූපස්කන්ධය කියලා එකක් තියෙනවා. රූප උපාදානස්කන්ධය කියලා එකක් තියෙනවා. මොනවද මේ වෙනස්කම්? උප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති කියලා බුදුරජාන්සේ දේශනා කරනවා. කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුක්තය යන අර්ථයෙන් තමයි රූප කියලා කියන්නේ. මොනවද කැඩෙන්නේ බිඳෙන්නේ? මොනවද ඒ ස්වභාවයෙන් යුක්ත? පඨවි ආපෝ තේජෝ වායෝ ආදී රූප 28ක් තියෙනවා. බොහෝ දෙනෙක් අහලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ හතරයිනේ නේද? බොහෝ බෞද්ධය අහලා තියෙන්නේ ඒ ටික. හැබැයි ඒ ටික විතරක් නෙවෙයි රූප 28ක් තියෙනවා. අන්න ඒ ටික තමයි රූප කියලා කියන්නේ. කැඩෙන බිඳෙන දේවල්. දැන් මේ අපිව හැදිලා තියෙන්නේ මේ බාහිර ලෝකේ හැදිලා තියෙන්නේ මුළු විශ්වයම හැදිලා තියෙන්නේ භෞතික වශයෙන් මේ භෞතිකත්වය ඔය රූප ටික. හැබැයි අපි ගත්තාම සත්වය ගත්තාම රූප විතරක් නෙවෙයි තියෙන්නේ. වෙන මොනවද තියෙන්නේ අපි ගාව? මේ මම කියලා අපි කියලා සත්වයෝ කියලා එහෙම හිතා ඉන්නේ. ඒකේ වෙන මොනවද තියෙන්නේ? නාම කියලා කොටසක් තියෙනවා. සිතක් තියෙනවා. එතකොට සත්වයෝ කියන මේ ගොඩට එහෙනම් ඒක රූපේ විතරක් නෙවෙයි රූපය සහ නාමය කියන දෙකම තියෙනවා හැබැයි සත්වය නොවන දේවල් තියෙනවානේ දැන් මේ මයික් එක මේ මේසෙ මේ කාමරය මේ ඔබ ඉදිරියේ පේන්න තියෙන දේවල් බඩු බහාණ්ඩ ඒවයි තියෙනවා පට ව්‍යාපෝ තේජෝ ආයෝ හැබැයි ඒවැ නාම නැහැ. සිත නැහැ. එතකොට තේරුම් ගන්න මේ රූප කියන එක සමහරලාට සිතත් එක්ක එකතු වෙලා තියෙනවා. සමහරලාට සිතත් එක්ක එකතු වෙන්නේ නැතුව පවතිනවා. ඉතින් ඒ රූප හැබැයි රූප විද්‍යට පටවියාපෝ තේජෝ වායෝ විද්‍යට සාමාන්‍ය මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. හඟා ගන්නේ නැහැ. ඒ වෙනුවට රූප ගැන අපි කියන්නේ කොහොමද කතා කරන්නේ? මේ මම, මේ මගේ ඇඟ, මේ කෙස්, මේ දත්, මේ ඇඳුම් පැළඳුම්, මේ බඩු භාණ්ඩ, මේ යාන වාහන, මේ ගොඩනැගිලි, මේ ගම් නගර, ලෝකය, තාරකා, ඉරහඳ ඔය විදිහට තමයි මේ රූප ගැන අපි කතා කරන්නේ. අපිට හැඟෙන්නේ. අපිට මතක් වෙන්නේ නැහැ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වගේක් කියලා. ඉතින් අන්න ඒකින්ද මේ රූපස්කන්ධය කියන එකම ලේසියෙන් තේරුම් ගන්න අමාරුයි සාමාන්‍ය මිනිස්සුන්ට. පඨවි ආපෝ තේජෝ වායෝ ගගා කොච්චර අපි කතා කළා ඒ විදිහට අපිට පේන්නෙත් නැහැ හැඟෙන්නෙත් නැහැ හිතන්නෙත් නැහැ බොහෝකට. බුදුරජාණන් වහන්සේ කිව්ව හින්දා තමයි අපිත් ඒ ගැන ටිකක් හරි හිතන්නේ. එහෙම නැත්නම් අපි හිතන්නේ කොහොමද? මේ මම මේ මගේ බඩු භාණ්ඩ, මේ මගේ ඇඳුම් පැළඳුම්, මේ මගේ ගෙවල් දොරවල්, මේ මගේ දූ දරුවෝ, මේ මගේ රට මේ ඉරහඳ තාරකා මම ඉන්න ලෝකේ විශ්වය ඕන විදිහට තමයි අපි හිතන්න පුරුදු වෙලා ඒ විදිහට හිතන මතන කතා කරන ඒ ක්‍රමයට කියනවා සම්මුති සත්‍ය කියලා. හැබැයි මේ දුක අවබෝධ කරගන්න නම් සම්මුති සත්‍ය විතරක් ඉඳලා හරියන්නේ නැහැ. සම්මුති සත්‍ය පහු කරගෙන පරමාර්ථ සත්‍ය කියන එකට යන්නට ඕන. පරමාර්ථ සත්‍ය ගැන කතා කරනකොට තමයි අර පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ආදි තව ගොඩක් වෙන වන්න, ගන්ධ, රස, ඕජ, චක්කු, පසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාද, වත්තු රූපය, ඉත්ති භාව රූප, කුරිස භාව රූප, ආකාශ රූපය ලෞතා මුදුතා කම්මඤ්ඤතා උපචේ සන්තති ජරතා අනිච්චතා කියලාම රූප 28ක් ගැන තේරුම් ගන්නට ඕනේ පරමාර්ථ වශයෙන් පංචස්කන්ධේ එක්ක පංච උපාදානස්කන්ධය තේරුම් ගන්නකොට. ඒකින්ද ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ටිකක් අපහසු දෙයක්. අපහසුයෙන් වුණත් අපි ඉතින් මේ නිවන් මාර්ගය යන්න එපාය. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි යන්න ඕන අපහසුයෙන් උනත්. සංසාරේ පාරමිතා තියෙනවා නම් එච්චර අපහසුාවක් නැහැ. හැබැයි සංසාරේ පාරමිතා අඩු අය අපහසුයෙන් හරි කමක් නැහැ මේ දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න තමන්ගේ නුවණේ තරමට. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම ධර්මය අවබෝධ කරගන්න ක්‍රම එනතම් පුද්ගලයන්ගේ ආකාර හතරක් තියෙනවා. සමහරුන්ට බොහෝම පහසුවෙන් ඉක්මනට ධර්මය අවබෝධ වෙනවා. ඒගොල්ලන් ඒ ගැන කියනවා සුඛාපටිපදා කිප්පා විඤ්ඤාය. සමහරුන්ට පහසුවෙන් නමුත් පරක්කු වෙලා අවබෝධ වෙනවා. ඉක්මනට අවබෝධ වෙන්නේ ඒ ගැන කියන්නේ සුඛාපටිපදා දන්දා විඤ්ඤා කියලා. සමහරු බොහොම අමාරුවෙන් හැබැයි ඉක්මනට ධර්මය අවබෝධ කරනවා. ඒ ගැන කියන්නේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා කියලා. සමහරු අමාරුවෙන් නමුත් ඒ වගේම පරක් වෙලා ධර්මය අවබෝධ කරනවා. ඒගොල්ලන්ට කියන්නේ දුක්ඛාපටිපදා දන්දා විඥා. ඉතින් මේ පින්නතුනි අපි හැමෝම ඔය ප්‍රතිපදා හතරේ කොහේ හරි තැනක ඉන්නේ. ඒකෙන් අපි ධර්මය අවබෝධ කරගන්න පහසුවෙන් වුණත් කමක් නැහැ. අපහසුවෙන් වුණත් කමක් නැහැ උත්සාහ කරන්න. ඉක්මනට උනත් කමක් නැහැ පරක් වෙලා උනත් කමක් නැහැ උත්සාහ කරන්න. ඒ උත්සාහය කවදාවත් අතහරින්න හොඳ නැහැ. ඒක ඒකම අධෛර්ය වෙන්න හොඳ නැහැ. මට තේරෙන්නේ අපහසුයි අමාරුයි කියලා අධෛර්ය වෙලා හරියන්නේ පරක්කුයි මම මේ කොච්චර කරනවද භාවනා කරනවද තාම මොකුත් නැහෙනේ දියුණුවක් කියලා අධෛර්ය වෙන්න හොඳ නැහැ ඒ මොකද අපි එක එක පාරමිතා ශක්ති තියෙන සංසාරේ එක එක ගමනක් ආපු අය. නමුත් අපි අකණ්ඩවම මේ පංච පාදානස්කන්ධය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්නට ඕන. ඒකට උදව් වෙන්න තමයි මම මේ කරුණ මේ පින්වතුන්ට මතක් කරලා දෙන්නේ. දැන් මම කිව්වේ පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධය පිළිබඳව. දැන් රූප කියලා කිව්වහම පඨ වියාපෝ තේජෝ වායෝ සහ ඒයින් හටගත්ත දේවල්. ඊට පස්සේ රූපය කියන එක රූපස්කන්ධය බවට පත් වෙන ක්‍රමයක් තියෙනවා. කොහොමද රූපස්කන්ධය බවට පත් වෙන්නේ? රූපයේ රූපස්කන්ධයේ වෙනස මොකද්ද? කොහොමද ස්කන්ධයක් නා ගොඩක් වෙන්නේ? ගොඩක් කියන අදහස් තමයි මේ ස්කන්ධ තියෙන. දැන් වෙන තැන්වල බුදුරජාන්සේ පාවිච්චි කරනවානේ අග්ගික්ඛන්ධ, ගිනිගොඩ, දාරුක්ඛන්ධ, දරගොඩ, දුක්ඛක්ඛන්ධ දුක් ගොඩ අනේ වගේ ගොඩක් කියන අර්ථය තියෙනවා මේ කන්ද කියන වචනේ ස්කන්ධ කියලා සංස්කෘත භාෂාවෙන් කියන්නේ. ඒතර කොහොමද මේ දුක් දුක දුක්ඛ ස්කන්ධයක් බවට පත් වෙන්නේ දුක් ගොඩක් බවට පත් වෙන්නේ. ඒක වෙන්නේ පින්වත්නි මේ දුකේ ආකාර 11ක් බුදුරජාණන් මේ රූපයේ ආකාර 11ක් බුදුරජාණන් පෙන්නලා තියෙනවා. 11 ආකාර රූපයක් තියෙනවා. කොහොමද 11 ආකාර වෙන්නේ? මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී රූප 28 අතීතයක් තියෙනවා. ඉස්සර තිබුණු රූප වර්ගයක් තියෙනවා. දැන් මේ මොහොතට කලින් එක්ක මේ ආත්මයට කලින් දැන් මේ පින්නකගෙත් මගෙත් බැලුවොත් මේ ජීවිතේට කලින් රූප ගොඩක් තිබුණා. ආන්නේ රූප ඉක්මලා ගිය රූප ඒවට තමයි කියන්නේ අතීත රූප කියලා. ඊට පස්සේ මේ පින්නතුන්ටත් මටත් රහත් වෙලා නැති හින්දා තාම මේ ජීවිතෙන් පස්සේ රූප ගොඩක් හට ගන්නවා. ආනිත්‍යයි අනාගත රූප කියලා කියන්නේ. දැන් මේ තියෙන රූප පරම්පරාව රූප ගොඩක්. ඒ තමයි වර්තමාන රූප කියන්නේ. ඔන්නෝම අතීත අනාගත වර්තමාන කියන කාල තුනට අයිති රූප තමයි රූපස්කන්ධය කියන්නේ. රූපේ රූපස්කන්ධයක් බවට පත් මේ විදිහට. ඒ හැබැයි මම කිව්වේ සූත්‍ර ක්‍රමයට අනුව. අභිධර්ම ක්‍රමයට අනුව මේ වර්තමාන ක්ෂණයට කලින් තිබුණු නිරුද්ධ වෙච්ච රූප තමයි අතීත රූප කියන්නේ. ඒගොම වර්තමාන ක්ෂණයට පස්සේ හටගන්න රූප තමයි අනාගත රූප කියන්නේ. තාම හටගත්තේ නැති. ඒ රූපස්කන්ධය තේරුම් ගැනීමේදීම සූත්‍ර පිටකයට අයිති ක්‍රමය සහ අභිධර්ම පිටකයට අයිති ක්‍රමය කියලා ක්‍රම දෙකක් තියෙනවා. සූත්‍ර ක්‍රමයට කොහොමද මේ ජීවිතයට කලින් තිවිච්ච රූප තමයි අතීත රූප. මේ ජීවිතයෙන් පස්සේ තියෙන රූප තමයි හටගන රූප තමයි අනාගත රූප. මේ ජීවිතයට ඇති රූප પરම්පරාව තමයි වර්තමාන රූප. ඊට පස්සේ ඔන්න තව මට්ටමක් වෙනවා. රූප ස්කන්ධය කියන එක දැන් මේ පින්නතුන්ට තේරෙනවා. ඒක රූප උපාදානස්කන්ධය වෙන්නේ කොහොමද? රූප උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය කියන්නේ පින්වත්නි ඔය රූපම තණ්හාවෙන්, ditthියෙන් අල්ලගෙන ඉන්නවා. මමයි, මගේයි, එක්ක මගේ ආත්මය ආදී වශයෙන් අල්ලගෙන ඉන්නවා. හිතෙන් අල්ලගන්න. අන්න එතකොට තමයි රූපස්කන්ධය රූප උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ. ඇත්තම රූපස්කන්ධය කියලා කිව්වම අතීත අනාගත වර්තමාන විතරක් නෙවෙයි ආකාර 11ක් තියෙනවා කිව්වනේ. ඒ 11මත් දැනගන්නට ඕනේ. කොහොමද අතීත අනාගත වර්තමාන සහ හීන ප්‍රනීත ඕලාරික සුකුම දුර ළඟ ආධ්‍යාත්ම බාහිර කියලා 11 ආකාරයක් තියෙනවා. ඒකේ මොනවද? අතීත අනාගත වර්තමාන රූප නම් දැන් ටිකක් මේ පින්වතුන්ට හිතට යන්නේ නැති පැහැදිලි වෙන්නේ නැති. ඒ වගේම තව තියෙන රූපයේ ස්වභාවයක් ඕලාරික සුකුම කියලා. ඕලාරික කියන්නේ බොහොම ගොරෝසු පැහැදිලි ප්‍රකට තේරෙන අන්නේ ස්වභාවය ඕලාරික. සුකුම කියන්නේ ඊටාම සියුම්. විශේෂ කරගන්න අමාරු ගතියක් තියෙන. එක්කෝ පේන්නේ හැඟෙන්නේ දැනෙන්නේ නැති ගතියක්. ඒවට ඇත්තම හරියටම ධර්මයේ ඒව බෙදලා මෙන්න මේ මේ රූපයි ඕලාරික රූප මේ රූපයි සුකුම රූප ආදී වශයෙන් පැහැදිලිව බෙදලා තියෙනවා. විශේෂයෙන්ම කවුරු හරි හොඳට මේක දැනගන්න ඕනේ නම් අභිධර්ම පිටකයේ දෙවෙනි පොත විභංග ප්‍රකරණේ ස්කන්ධ විභංගය කියන පරිච්ඡේදය කියවනවා. එතකොට රූපස්කන්ධය ඔය ඕලාරික රූප මොනවද සුකුම රූප මොනවද ආදී වශයෙන් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තව රූප වර්ගයක් තමයි හීන ප්‍රනීත. ඒ ඒ සත්වයන් පහත් කොට සලකන හොඳ නෑ කියලා හිතෙන අන්නේ විදිය රූප වර්ගයක් තියෙනවා. ඒ වගේම මේ සත්වයන් උසස් කොට සලකන ප්‍රනීතයි හොඳයි සැපයි කියලා හිතන රූප වර්ගයක් තියෙනවා. ඒකයි හීන ප්‍රනීත කියලා කියන්නේ. ඊට පස්සේ දුර රූප ළඟ රූප කියලා තවත් බෙදලා තියෙනවා. තමන්ය කියලා අල්ලගෙන ඉන්න තමන්ට සමීපයි එහෙම කියලා ආදි වශයෙන් රූපේ එහෙම බෙදීමකුත් තියෙනවා. දුර රූප ළඟ රූප. ඒ රූපේ තව බෙදීමක් තියෙනවා. ආධ්‍යාත්ම බාහිර. මාමයි මගේ ඇතුලේ තියෙන්නේ කියලා රූප කොටසක් තියෙනවා. මම නෙවෙයි බාහිරයි කියලා ගත්ත තව රූප කොටසක් නැත්නම් පැහැදිලිව අජ්ජත් බහිද්ද වශයෙන් රූපය බෙදලා තියෙනවා. ඒව හරියටම දැනගන්නට ඕන මේ පින්නතුන් විභංග ප්‍රකරණේ කන්ද විභංගය කියවන්නට ඕනේ. ඒකට අදාළ අටුවාවක් කියවන්න. දැන් පින්නතුන් මේකම කිව්වේ මේ ධර්මය තේරුම් ගන්නවා කියන එක පහසුම නෑ. සැපසේම සන්තෝෂෙම සිද්ධ වෙන්නේ නැහැ සමහර වෙලාවට. ටිකක් මහන්සි වෙන්නට ඕනේ. ඉගෙන ගන්න ඕන, කටපාඩම් කරන්න ඕන, මතක තියා ගන්න ඕන. එහෙම නැතුව තේරෙන්නේ නැහැ. අර මුල් කිව්ව කොටස නම් ටිකක් තේරෙනවා. වායසට යන එක දුකයි, ලෙඩ වෙන එක දුකයි, මේ මේ ප්‍රියංගෙන් වෙන් වෙන එක දුකයි. ඒවා නම් ටිකක් තේරෙන ගතියක් තියෙනවා. හැබැයි මේ රූපස්කන්ධය කියන එක එහෙම තේරෙන්නේ නැහැ. ඒකට ගොඩක් සීලයක්, සමාධියක්, ප්‍රඥාවක්, බහුසුත භාවයක් ඒවා තියෙන්නට ඕනේ. ඉතින් ඔය විදිහට දැන් මේ පින්වතුන්ට රූපය කියන එක ගැන යම් අදහසක් ඉන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ සහ එයින් හටගත් රූප තව 24ක් තියෙනවා. ওই ටික තමයි රූප කියන්නේ. ඊට පස්සේ මේ රූප අතීත අනාගත වර්තමාන ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ ආධ්‍යාත්මික බාහිර ආදී වශයෙන් වැඩි වුණාම වැඩි කළාම රූපස්කන්ධය බවට පත් වෙනවා ඊට පස්සේ ඒ රූපස්කන්ධය උපාදාන කරගත්තා විශේෂයෙන්ම තණ්හාවෙන් සහ දික්තියෙන් උපාදාන කරගත්තා රූප උපාදානස්කන්ධය බවට පත් වෙනවා දැන් නිතරම මේ පින්වතුන් අහලා තියෙනව නේද? රූප උපාදානස්කන්ධය, වේදන උපාදානස්කන්ධය ගග. ඊයේ හුවට මොක තේරෙන්නේ? ওই විදිහට හොඳට ඉගෙන ගන්න ඕනේ. දැන් තණ්හාවෙන් අල්ලගන්න උපාදාන කරන එක ගැන තමයි කියන්නේ කාම උපාදාන කියන වචනේ. දිට්ඨියෙන් අල්ලගන්න එකට තමයි කියන්නේ අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන, දිට්ඨි උපාදාන. ওই තුනම කියන්නේ ඒකට. ඒතකොට උපාදාන හතරක් තියෙන කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. අන්නේ උපාදාන හතර හතරෙන් අර රූප ගොඩ අල්ල ගන්නවා හිතෙන්ම. අතීත අනාගත ආදී 11 ආකාරයක රූප ඔය විදිහට හිතෙන් දැඩි කොට ග්‍රහණය කරගන්න. අන්න ඒකට තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. දැන් ලෝභයෙන් අල්ල ගන්නවා කියන්නේ ওই රූපේ තියෙනවනේ පින්වත්නි පටවියාප රූපේ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජාදී ඔය අටවිසි රූපවල තියෙන අපි මිහිරි ගතිය සුන්දර ගතිය ආස්වාදනීය ගතිය ආන්නේ ගතිය තණ්හාවෙන් අල්ල ගන්නවා මට තව ඕනේ මට තව රූප ඕනේ මම තව ලස්සන කෙනෙක් වෙන්න ඕනේ මම තව හොඳට හැඩට ඉන්න ඕනේ තරුණ බව හොඳයි මම ලබන ආත්මෙ දෙවියෙක් වෙලා ලස්සන රූපයක් ලබනවා ඈ සංසාරේ මම හොඳට සැපසේ ලස්සන කෙනෙක් වෙලා ඉන්නවා කියලා ඔහොම අල්ල ගන්න ගතියක් හිතෙන් තියෙනවා. දැන් මේ ආත්මෙවත් අපි රූපේ ලස්සන කරගන්න මිනිස්සු කොච්චර මහන්සි වෙනවද නේද? දැන් පාර දිගේ යනකොට මේ මට පේනවා කොච්චර තියනවද කොණ්ඩේ කපන තැන් නියපොතු ලස්සන කරන තැන් ඇඳුම් ලස්සන ලස්සන ඇඳුම් ආදි වශයෙන් මේ රූප ලස්සන කරන හොඳ தත්ත්වයටපත් කරන ලොකු අවශ්‍යතාවයක් අපිට තියෙනවා හිතවල. ඒකෝ අර ජිම් තියනවා මේ ශරීරය හොඳට නිරෝගී කරන තැන්. ඉතින් ඒ කියන්නේ මොකද? රූපය මිහිරක් තියෙනවා. රූප හොඳයි, රූප සැපයි, රූපේ ඕනේ කියලා හැඟීමක් තියෙනවා. ඒ හැඟීමෙන් රූපය අල්ලන් ඉන්නවා. අන්න ඒකට තමයි කියන්නේ තණ්හාවෙන් රූපය අල්ලගෙන. ඒ තණ්හාව සමගම බැඳිලා තව චෛසිකයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට කියන්නේ මාන්නේ කියලා. මම මම කියලා මැනගන්නවා. මේ මම කියලා මේ පට ව්‍යාපෝ තේජෝ ආයු ටික මැනගෙන ඉන්නවා. මම මෙහෙමයි, මම මෙච්චරයි, මම සුදුයි, මම කළුයි, මම උස්සයි, මහතයි මගේ දේවල් මෙහෙම මෙහෙමයි ගගා මම මම කියලා මේ රූපේ අල්ලගෙන ඉන්න ගතියක් තියෙනවා. ඒක තණ්හාත් එක්කම තමයි තියෙන්නේ. තණ්හාවෙන් සහ මාන්නෙන් රූපය අල්ලන් ඉන්නවා. මේ දෙකම එකකට දාන්න පුළුවන්. ඊට පස්සේ දික්තියෙන් අල්ලන් ඉන්නවා. දික්තියෙන් අල්ලන් ඉන්නවා කියන්නේ මේ රූපය තමයි ආත්මය. මේ රූපය ඇතුලේ තියෙනවා නিত্য වූ යම් පදාර්ථයක්. ඉස්සර ගියාත්මෙත් ඒක තියුණා දැනුත් ඒක තියෙනවා මැරුණට පස්සෙත් ඒක තියෙනවා ඒක සදාකාලිකයි ඒක විනාශ වෙන්නේ නැහැ ඒක කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ ඒක මරණින් පස්සේ සදාකාලිකවම තියෙනවා කියලා ඔන්නෝම හිතන ගතියක් සමහර අයට තියෙනවා විශේෂයෙන් වෙන ආගම් වලට දැන් ඔය සුද්ධ ආත්මය කියනවා ආත්මය කියනවා විශේෂයෙන් Hindu ආගමේ අනෙක් ක්‍රිස්තියානි මුස්ලිම් ආගම්වල හැමෝ එකේම තියෙන මොකක් හරි අවිනශ්වර පදාර්ථයක් විනාශ වෙන්නේ නැති යම්කිසි මමෙක් එකක් දෙයක් මොකක් හරි තියනවා කියලා හිතනවා මේ රූපේ. ආන්නේ විදිහට රූපේ ගැන ගන්න එක එහෙම ග්‍රහණය කරගන්න එක තමයි දික්ටි කියලා කියන්නේ. වැරදි දික්ටි. සමහරුන්ට මෙහෙම තියෙනවා. හරි මේ රූපේ ආත්මයක් තමයි මම මේ රූපේ මම තමයි. හැබැයි මැරුණහම මම ඉවරයි. ඒකට කියන්නේ උච්ඡේද දිට්ඨිය කියලා. උච්ඡේද දිට්ඨියනොත් රූපේ අල්ලන් ඉන්නවා. අර හැමදාම ඉන්නවා කියලා හිතන එක සාස්වත දිට්ඨිය. ඒ සාස්වත දිට්ඨියනොත් රූපේ අල්ලන් ඉන්නවා. ආන්නේ විදිහට රූපේ අල්ලන් ඉන්නේ හිතෙන්. හිතෙන් තමයි අල්ලන්නේ වෙන මොකකින්වත් නෙවෙයි. ඒ වැරදි මතයෙන් යුක්තව රූපේ ග්‍රහණය කරගෙන ඉන්නවා හිතෙන්. ආන්නයකට කියනවා ditthi උපාදානය කියලා. එතකොට රූපස්කන්ධය තණ්හාවෙන් සහ ditthියෙන් උපාදාන කරගත්තාම ඒකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. මම හිතන්නේ පැහැදිලි කියලා. නේද? තේරුණා නේද? ඉතින් ඒකට තේරෙනවනේ මේ ධර්මයේ හරි ගැඹුරුයි. රූප උපාදානස්කන්ධය කියන එක එහෙම ලේසියෙන් තේරුම් ගන්න බෑ. බුදු කෙනෙක්ගේ පැහැදිලි කිරීමම අවශ්‍ය වෙනවා. එහෙම නැතු. දැන් මං උනත් මේ ඔබතුමාලට මේ කියලා දෙන්නේ මං ඒව අධ්‍යයනය කරලා තියෙන තරමට. කියලා තියෙන ප්‍රමාණයට අනුව. මට වඩා හොඳට ඉගෙන ගත්ත ස්වාමින් වහන්සේලා මේක වඩා හොඳට මේ ගැන කියලා තියෙනවා. විශේෂයෙන්ම කොහෙද මේ මම කියාපු තොරතුරු තියෙන්නේ? අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ ස්කන්ධ විභංගය න ස්කන්ධ විභංගය කියන පරිච්ඡේදය කියවනවා. ඒකේ තමයි රූපය ගැන බොහෝම විස්තර ඇතුව තියෙන ඊට පස්සේ ඒ පරිච්ඡේදයේ තියෙන අටුවාවක් තියෙනවා. කියන්නේ විභංග ප්‍රකරණයට අටුවාවක් තියෙනවා. සම්මෝහ විනෝදිනී කියලා. බුද්ධ ഘോഷ ස්වාමීන් වහන්සේ තමයි ඒ අටුවාව ලියලා තියෙන්නේ. අන්නේ සම්මෝහ විනෝදනීත් කියවන්න බලන්න මේ පින්වතුන්. දැන් මේ බණ අහන අය අතර බණ පොත් කියවන්න කැමති අයත් ඇති. බණපොත් කියවන්න විවේකයේ තියෙන ස්පාසුව තියෙන අයත් ඇති. ආන්නේ සඳහා තමයි මම විශේෂයෙන්ම කිව්වේ. මම හිතනවා දැන් මේ කිව්ව කාරණා බොහොම වැදගත් මතක හිටින්නත් ඇති. අපිට පැහැදිලිව පේන රූප වර්ගයක් තියෙනවා තේරෙන හැබැයි ඒ අපේ ලෝක සම්මතයෙන් එහා ගිය මිනිස්සු සත්තු ගෙවල් දොරවල් ගස්වැල් ඕවා ඒ ගැඹුරේ තියෙන පසුමේ තියෙන රූපේ ටිකම රූප ටික මොනවද පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජාදී අටවිසි රූප. ඒ අටවිසි රූප වලින් සත්වයන්ගේ ශරීරවල තමයි 28ම තියෙන්නේ. දස්වැල්, ගෙවල්, දොරවල්, බඩු බහණ්ඩ ඒවැ 28ම නැහැ. හැබැයි ඒ ගස්වැල්, ගෙවල්, දොරවල් වලත් සත්වයන්ගේ ශරීරවලත් ආදි සියලුම රූපවල තියෙන රූප 8ක් තියෙනවා පිටවත්. ඒකට කියන්නේ සුද්ධාෂ්ටකය කියලා. සුද්දාස්තකයෙන් තමයි ඔක්කොම ජීව අජීව ඔක්කොම හැදිලා තියෙන්නේ. මොනවද සුද්දාස්තකය කියන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජ. ඔන්න ඒකකයේ තමයි රූපේ කුඩාම ඒකකය. දැන් අපි දැන් අපි මේ අද කාලේ අපි කතා කරන්නේ පරමාණු කියලා જાතිය. ඒ පරමාණු තමයි එක්ක පරමාණු වලට වඩා තවත් ඒවා දැන් හොයාගෙන තියෙනවානේ. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ඊටත් වඩා තව චූටිය හොයාගන්න. ඔහොම හොයාන හොයාන ගියාම විද්‍යාව මොකක් හරි චූටි දෙයක් හොයාගන්නවනේ මූලික තැනුම් මේකකේ කියලා. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන තියෙන මූලික තැනුම් මේකකේ තමයි සුද්දාෂ්ටකය කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පරමාණු උනත්, ඉලෙක්ට්‍රෝනේ, නියුට්‍රෝනේ උනත් ඇදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටක වලින්. සුද්දාෂ්ටක නැත්තම් පරමාණුත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සුද්දාස්තක නැත්තම් පරමාණුත් නැහැ. දැන් විද්‍යාවට අනුව අපේ ඇඟවලුයි, ගෙවල් දොරවල්, ගස්වැල්, ඉරහඳ තාරක ඔක්කොම හැදිලා තියෙන්නේ පරමාණු වලින්නේ. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලින්නේ. බුද්ධ ධර්මයට අනුව අපේ ඇඟවලුයි මේ ගස්වැල්, ගෙවල් දොරවල්, ඉරහඳ තාරකයි ඔක්කොම හැදිලා තියෙන්නේ සුද්දාස්තක වලින්. ඒ සුද්දාස්තකත් එක්ක අර අනිත් රූප ගොඩ ඒ කියන්නේ චක්කුපසාද සෝත ගාන ජීවාපසාද රූප වන්න ගන්ධ රසෝජා ඕ ඔක්කොම එකතු වෙලා රූප 28 එකතු වෙලා තමයි සත්වය හැදිලා තියෙන්නේ. රූප 28ම නැතුව අර මූලික රූප ස්වල්පයක් විතරක් ඉතුරු එකතු වෙලා තමයි අනිත් සත්වය නොවන දේවල් හැදිලා තියෙන්නේ. ඉතින් රූපස්කන්ධය තේරුම් ගන්නකොට ඔය ඔක්කොම තේරුම් ගන්නට ඕනේ. ඊට පස්සේ ඉතින් හැබැයි දැන් මේ කාලේ ටිකක් සමහරු ওই කාරණා පටලෝගන වගේ තියෙනවා මට තේරෙන හැටියට රූපයයි රූප සංඥාවයි කියන එක දෙකක් කියලා තේරුම් ගන්න බැරුව රූප සංඥාව ගැනම කතාබස් කරන ගතියක් පේන්න තියෙනවා. නමුත් රූප සංඥාව කියන්නේ වෙන කාරණාවක් නාම ධර්මයක්. රූපය කියන්නේ වෙනම ධර්මයක්. රූපය කියලා සම්පූර්ණ වෙනම පරමාර්ථ ධර්මයක් තියෙනවා. රූප හඳුනා ගැනීම කියලා වෙනම නාම ධර්මයක් තියෙනවා. ඒ දෙකක් වෙන වෙනම තේරුම් ගන්නට ඕන. ඒ වගේම පින්වත්නි දැන් ওই රූපේ තව පොඩ්ඩක් අපි එහාට ගියාම අපේ ඇස් වලට පේන සියලුම දේවල් රූප. චක්කු විඥානය කියන එකෙන් දැනගන්නේ සියලුම දේවල් රූප. හැබැයි ඇහෙන් දැනගන්නේ ඒ රූපවල තියෙන අර වර්ණ රූපය කියන එක විතරයි. රූප 28න් වර්ණ රූපය කියන එක විතරයි ඇහැට පේන්නේ. පඨවි ධාතුව ඇහැට පේන්නේ නැහැ පින්වත්. ආපෝ තේජෝ වායෝ ඒවා පේන්නේ නැහැ. හැබැයි ඒවා හා බැඳිලා තියෙන වර්ණය පේනවා. වර්ණය විතරයි ඇහැට පේන්නේ. එයාගේ සද්ද රූපය විතරයි කනට ඇහෙන්නේ. එයාගේ ගන්ධ රූපය විතරයි නහයට දැනෙන්නේ. ගන්ධ රූපයත් එක්කත් පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා. ඒවා නහයට දැනෙන්නේ නැහැ. ගාන විඥාණයෙන් දැනගන්නේ ගන්ධ රූපය කියන එක විතරයි. ඒ වගේම දිවට දැනෙන්නේ ජීවා විඥාණයෙන් දැනගන්නේ රස රූපය විතරයි. පටවියාපෝ තේජෝ ආයෝ දැන් අපි තුන් දැන් අපි කෙසෙල් ගෙඩියක් කනවා කියලා. ඒ කෙසෙල් ගෙඩිය හැදිලා තියෙන්නේ පටවියාපෝ තේජෝ ආයෝ වන්න ගන්ධ රසෝජා ඒවෙන් තමයි. හැබැයි දිවට දැනෙන්නේ ඒ කෙසෙල් ගෙඩිය නැත්නම් ජීවා ප්‍රසාදයෙන් දැනගන්නේ ඒ කෙසෙල් ගෙඩියේ රස විතරයි. පඨවි ආපෝ තේජෝ දැනගන්නේ. ඒ වගේම කයෙන් දැනගන්නේ කාය ප්‍රසාදයෙන් දැනගන්නේ එක්කෝ කාය විඥාණයෙන් කාය ප්‍රසාදයෙන් මේ කාය ප්‍රසාදයට රූපමයි. කාය විඥාණයෙන් දැනගන්නේ පඨවි තේජෝ වායෝ කියන තුන විතරයි. ඉතින් ඔන්නම රූපය ගැන ඉගෙන ගන්නකොට ඒවත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඇහෙනොත් අපි දකින්නේ රූප. කනිනුත් රූප, නහයනුත්, දිවෙනුත්, කයනුත් රූප තමයි අපි දැනගන්නේ. ඒ දැන ගැනීම වෙන එකක්. දැනගන්නේ මොකෙන්ද? සිතේ. රූප කියන්නේ මොකුත් දැනෙන්නේ නැති දෙයක්. මොකුත් දැනෙන්නේ නැති දැනගැනීමේ හැකියාවක් නැති රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ආදී රූප සිතෙන් තමයි දැනගන්නේ ඇහැ කන නාසය දිවකය කියන මේ ඒවත් රූප චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජීවහා ප්‍රසාද කාය ප්‍රසාද කියන්නේ රූප පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා උදව් කරගෙන රූප ශබ්ද ගන්ධ රස ආදී රූප චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ ආදී සිත් වලින් දැනගන්න මම හිතන්නේ මම කියන්නේ මේ පින්නතුන පැහැදිලි. සිතෙන් තමයි රූප දැනගන්නේ. හැබැයි රූප කියන්නේ සිත නෙමෙයි. සිතෙන් දැනගන්නේ රූප. ඒ සිතෙන් දැනගන්න ඔක්කොම රූප සා සිතෙන් රූප දැනගන්න උදව් වෙන ඉන්ද්‍රියනොත් ඔක්කොම පට ව්‍යාපෝ තේජෝ වායෝ සහ එයින් උපන් රූපය එයින් උපන් රූප කියන එකට වචනයක් අපි පාවිච්චි කරනවා උපාදාය රූප කියලා. එතකොට රූප උපාදානස්කන්ධය තේරුම් ගන්නකොට ටිකක් මහන්සි වෙනවා. ඔන්න ඕවා ඉගෙන ගන්න ඕන ඔක්කොම. දැන් ඔය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන වචනේ කොච්චර ගැඹුරුද කියලා මේ පින්නතුන්ට හිතට යන්නේ නැති යම් ප්‍රමාණයකට. ওই වචන නිතරම අහලා තියෙනවානේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන ওই වාක්‍ය ওই වචනේ කොතනද අපිට මුලින්ම අහන්න ලැබෙන්නේ? බුදුරජාණන්සේ පළවෙනිම දේශනාවේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තමයි සංකිත් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛෝ ආදි වශයෙන් කියලා සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන්සේ තමන්ගේ පළවෙනිම ධර්ම දේශනාවේදී දේශනා කරපු වචනයක්. ඒකින්ද බෞද්ධයෝ හැමෝටම මේ වචනේ කනට ඇහිලා තියෙනවා. හුරුයි. ඒ වුණාට ඒකේ පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධය මේකයි කියලා නම් දේශයෙන් තේරෙන්නේ නැහැ පින්වත්. එහෙනම් මේ පින්වතුන් මහන්සි වෙලා මේ ගැන ඉගෙන ගන්න. එතකොට දුක්ඛ සත්‍යයට මම කියන්නේ දුක්ඛේ ඥානං බුද්ධ ඥානං බුදුරජාණන්සේගේ දුක පිළිබඳ ඥානය. ඒ දුක පිළිබඳ ඥානයට අයිති කාරණා රාශියක් තමයි මම ඔය පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙමි. ඉදිරි ධර්ම දේශනාවලදී මම තව රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? වේදනා උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ආදී වශයෙන් දුක්ඛ සත්‍ය පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ මොකද දුක තේරුනොත් විතරයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් අද දවසේ ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරනවා හැම දිනාටම සියලු දිනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා මෙලව යහපත පරලොව යහපත සිද්ධ කරගෙන අවසන අමා මහ නිවන් සුවය අවබෝධයේ පිණිසත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංසයෙන් සියලු දෙනාටම උතුම් අමා මහ නිවන් සුවයත් වේවා ධර්ම දේශනේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කඳුබොඩ ශ්‍රී සුමතිපාල නාහිමේ සෙනසුන් අරණාධිපති ආචාර්ය පෝజ్యපාද පැලන්වත්තේ ධම්ම රක්හිත ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු එළඹෙන පොසොන් මාසයේදී ඔබේ නෑසියන්ට හිතමිතුරන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමට පින් අනුමෝදන් කිරීමට අභිමානනීය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වයෙන් කටයුතු කරන්න කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 0112 69යි 71යි 40 මෙම ධර්මදේශනයේ SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැතියි.